දැයි ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සන්තෝෂයි ප්‍රකාශ කරන්න අපි 63 වෙනි නිසරණණය කරන නේවාසික භාවනා වැඩසටහනටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ආරම්භය නෙවෙයි. පළවෙනිම අපේ ධර්ම සාකච්ඡාව මේක අපි 7 වෙනිදා ඉඳලා 13 වෙනි දින දක්වා සැලසුම් කරලා තියෙනවා. අපි ඊයේ 6 වෙනිදා වෙනකොට කාරණා කීපයක් වැඩමුළුවට සම්බන්ධ පිරිස වෙනුවෙන් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ භාවනා වැඩමුළුවේ විවස්ථා ටික කාලසටහන විවස්ථා සහ ස්ථාන පිළිබඳ හඳුන්වා දීම මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. දෙක භාවනා උපදේශ සම්බන්ධ මූලික පර්යංක භාවනා මේමයි, සක්මන් භාවනා මේමයි, එදිනදා ජීවිතේ වැඩ භාවනා වැඩ මුළු ඇතුළත එදිනදා ජීවිතේ වැඩවල සතිය පිටවන්නේ මෙහෙමයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අද උදේ 7 වෙනිදා වෙනකොට මෑණියන් වහන්සේගෙන් සිල් සමාදානයේ සිද්ධ උනායි කියලා මම සහතික කරගත්තා. ඒතර අපි කාරණා තුන සම්පූර්ණ කළා තියෙනවා. දීවස්ථාව මතක් කළා දීලා තියෙනවා. කමඨාන උපදේශ ලැබලා දීලා තියෙනවා. සීලයක පිළිතුරලා තියෙනවා. ඉතින් මේ තුන සම්බන්ධව මේ සම්බන්ධ වෙන අයට යම් ගැටලු නොතේරෙන තැන් තියෙනවා නම් අද අපි මේක අවස්ථාවක් කරගන්නවා. 7 වෙනිදා ධර්ම සාකච්ඡාවට මේ වෙලාවේදී ප්‍රශ්න ප්‍රකාශන විදිහට ඊට අමතරව යම් කෙනෙකුට භාවනාවේදී තියෙන විශේෂම තමන්ගේ භාවනා ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ අපි ප්‍රශ්න තියෙනවා අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න අපි ඒක ධර්ම සාකච්ඡාවට ඇතුල් කරනවා ඒ අනුව අපිට පැයක පමණ කාලයක් තියෙනවා ධර්ම සාකච්ඡාවකට ඉතින් මේ හැමදාම අපි මේ විදිහට දවසකට ධර්ම සාකච්ඡාවක් සහ පොදු කමඨාන් සුද්ධ කිරීමක් කියන දෙකක් යොදාගෙන තිනවා. අපි අද 7 වෙනිදා ධර්ම සාකච්ඡාව 9 වෙනිදා 11 වෙනිදා 13 වෙනිදා අනිත් දවස්වල කමඨාන් සුද්ධ කිරීම සඳහා 6:30ට අපි රැස් වෙන හැන්දාවට ඒ මේ මේ වාතාවරණයමයි තියෙන්නේ. අපි ඒකට සම්බන්ධ කරන්නේ Tamange භාවනාවේ කමඨාන් සුද්ධ කිරීම පමණයි. මම මේ කරන්නේ මේ කරන්න හදන වැඩේ පිළිබඳව පොඩි හඳුන්වා දීමක් කරන්නයි. ඉතින් ඒ මෙතනින් කුඟ දිනෙක සමාහට ඊවට සම්බන්ධ වෙලා ඉන්න නිසා දාන්නවා. ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ආරාධනා කරනවා අපේ අරවින්දට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඒ ගමන්ම සම්බන්ධ වෙන සියලු දෙනාට මතක් කරනවා මේ සැසිවාරය යන අතරවාරයේදී අපිට ලැබිච්ච ඉඩ තුල තම තමන්ගේ ප්‍රශ්න ප්‍රකාශන විවේචන තියෙනවා නම් කරුණාකර සභාගත කරන්නයි කියලා. ඒ සඳහා මයික්ස් තියලා තියෙනවා. ඒ මයික් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තමන් කතා කරන එක වාර්තාගත වීමට පහසු වෙයි කියලා. මයික් එකට කතා කරුවේ නැත්නම් වාර්තාගත වීම සුදුසු නෑ මේ වාර්තාගත කරන්න සද්දේ සුදුසු මදි. එතකොට මේකට සම්බන්ධ නොවී පිටින් ඉඳලා අහන අයට අවශ්‍යයක් වෙනවා කියලා ඒගොල්ලන්ගේ ඉල්ලීමකට අහුම්කන් දීමක් වශයෙන් අපි මයික් එකක් තියලා තියෙනවා. ඒ මයික් එක ගත්තාම ඒක දැනට තියෙන්නේ විදුලිය ක්‍රියාත්මක ක්‍රියා විරහිත කරලා ඒ ස්විච් එක දෙසරයක් ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. එතකොට එයා වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හරියට කතා කරන තමන්ගේ අඟල් හතරක විතර ඉඩක් තියාගෙන සද්ද එන දිහාවට හරවලා කතා කරන්න ඕනේ. එතකොට තමයි තමන්ටම ඇහෙනවා ස්පීකර් එකේ තමන්ගේ කටහඬ. ඒ ඇහෙනකන් මයික් එක පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඒක සමහරෙකුට හරි ඉසරදයක් හරි කරදරයක් මයික් එකක් පාවිච්චි කරන්න වීම. ඒක ඇත්තටම අපි බලපෑම් කරපු එකක් නෙවෙයි වටිගත වෙච්ච ඒවා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අයගේ අහිංසක ඉල්ලීමකට අහුම්කන් දීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තමයි ප්‍රකාශයක් කරන්න තියෙනවනම් ලිඛිතව දෙන්න පුළුවන්. එතකොට අරවින්ද ඒක සභාගත කරනවා. කෙලින්ම ප්‍රශ්න අහන්න තියෙනවනම් ඉල්ලීමක් තියෙනවා මයික් එකට කතා කරන්න කියලා. ඒකෙදි මයික් එක අතට අරගෙන ස්විච් එක කොළපාට බල්බ් එක පත් වෙනකන් දෙසරයක් ඉස්සරහට තල්ලු කරන්න. ඒ කරලා මේ විදිහට මයික් එකේ කතා කරන දිශාවට දිශාගත වෙලා තියෙනවා. මේ වගේ කරලා කතා කරට ඇහෙන්නේ උඩට කතා කරට ඇහෙන්නේ හරියට මේ වගේ කතා කරොත් ඇහෙන්නේ. ඉතින් ඒක මේ පළවෙනි දවසේ අපි හඳුන්ලා දෙනවා. අමතක වුණොත් අපි නැවත නැවත මතක් කරන්න. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ පින්වත් ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට සිත සමාධිගත වනවත් සමගම මාගේ දකුණු කන තදවන්නට පටන් ගන්නවා. එය නතර නොවීම දිගටම පවතින අතර එය ක්‍රමයෙන් වැඩි වී කනට ඇබයක් ගසා තද කරනවා වගේ වෙනවා. මෙය මගේ භාවනාවට බාධාවක් නිසා මා ඊට කල යුත්ත කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. රූපවාහිනී ධර්මදේශනාවන් වලට සවන් දෙන විටත් මේ විදියට සිදු වෙනවා. මෙය පටන් අරගෙන දැනට මාස 4ක් පමණ වෙනවා. මේක සමහර විටක යෝගාවචරයා හිත කරදර ගත්තට මේ කරදරක වෙන්නේ නැතුව තමන්ගේ හිත සමාධිගත වෙන ලකුණක් විදිහට සුබ නිමිත්තක් විදිහට ගන්න වැඩ කරන්න පුළුවන්. භාවනා කරනකොට ඇතුළට භාවනාවේ සමාධිය වෙනකොට කන තමන්ගෙම සද්දයකට අහුන් ගන්නට ලෑස්තිනවා වගේ. ඒ වම් කන විතරක් නෙවෙයි හුඟක් වෙලාට ඒක වෙන්නේ කන් දෙකේම සිද්ධ වෙනවා. එතකොට ඒකට ලෑස්ති වෙලා ගියොත් තමන්ට බලන්න පුළුවන් මේ සද්දේ නැත්නම් මේ එක කනක් අගුළු වැටිලා නැත්නම් එක කනක් සද්ද වෙනස් වෙනකොට ආනපානෙ කොහොමද? ඒක වෙන්නේ ඉස්සලා කොහොමද කියලා ඒකට වැඩි අවධානය යොමු කරන්නේ නැතුව ඒක බාධාවකට ගන්නෙත් නැතුව ඒක තියෙද්දි ආනාපානට මොකද වෙන්නේ කියලා බැලුවොත් මේක මේකේ තියෙන නපුරු බලපෑම අයින් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ ඒක එන්නත් ඉස්සලා ඒකට බය වෙලා අර ප්‍රධාන අරමුණ පාවා දෙනවා. ඒක නිසා මේක වාසියට ගන්න. මේක භාවනාවේ හොඳ දෙයක් කියලා ගන්න. මේක භාවනාවෙන් හම්බෙච්චි ආනිසංශයක් කියලා ගන්න. නැත්නම් ලෑස්තිලා යන්න. බලන්න මේ බාධාව මේ හිරිහැර එන්නේ ඉස්සලා ආනපනේ කොහොමද? මේක තිබිච්චාවයි හිත කරදර ගන්න තියෙක තියෙද්දි ආනපනේ බලන්න පුළුවන්ද? එතකොට වෙනස මොකද්ද කියලා බැලුවොත් අපි මේ කෙරේ දැක්විය යුතු ආකල්පය සෞඛ්‍ය සම්පන්න වෙනවා. එහෙම නැත්නම් මේක හිත කරදර ඇති කිරීමට බාධාවක් කරනවා. මේක විතරක් නෙවෙයි ඉස්සරහට යනකොට ගොඩාක් ශරීර වෙනස්කම් වර්ගයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ හැම දෙයක්ම ලෑස්තිලා ගියොත් ලාභයි. ලෑස්තිලා ගියේ නැත්නම් දුක් වෙනවා. වැරදිලා කියලා බාධාවක් කියලා පෙරදිලයි කියලා. නමුත් පැහැදිලිව මේක තියදී භාවනා කරන්න පුළුවන් සමහරවිට. ඒ නිසා තමයි බලන්න තියෙන්නේ අර ගෙනාවු කොඩිය. ගෙනාවු ආනාපානේ මේක නිසා බිම තියන්නේ නැතුව මේකෙන් නැති වෙනකොට මෙහෙමයි මේක ආවට පස්සේ ආනපානෙ කොහොමද කියලා බලන්න එතකොට මේකෙන් නපුරු බලපෑම අයින් වුණාට පස්සේ තමන්න තේරෙනවා අපි නිවන් දකින්නේ ලෝකේ කරදර අයින් කරලා නෙවෙයි කරදර ගණන් ගන්න නැතුව නිසන් සිටීමෙන් හැම සද්දයක්ම අපිට ඇහුනට ඒව අපිට කතා කරන සද්ද නෙවෙයි. ඉතින් මොකටේ ලෝකේ තියෙන සද්ද වලට අපි කරදර වෙන්නේ? වේදනාවල් අපිට දැනුණට හැම වේදනාවකට දරන්න බැරි වේදනාවක් නෙවෙයි. දරන්න පුළුවන් වේදනාවක් ගැන කතා කරන්න යන්න එපා. හිතවිලි හිතට ආවට අපි එන්න කියලා අපි වණ වෙයි යුවා. මොකටද අපි ඒවට කරදරයට ගන්න බෑ වෙන ඵලයක්. සද්දාව නම් ඇහිච්චාවයි. වේදනාව නම් දරන්න පුළුවන් නම් දිගට කරගෙන යන්න. එතකොට තමයි අපේ සතිය දියුණු වෙන්නේ, ශක්තිය වැඩෙන්නේ, ප්‍රතිශක්තිය වැඩෙන්නේ. කරදර තිබුණු පළියට හිත කරදර ගන්න එක නෙවෙයි දක්ෂකම කියන්නේ. ඒ කරදර වලට වීර්යයක් කර කරගෙන කරදර තියෙද්දි තමයි යුතුයකම ආනපන සතිය කරන්න කියන එක එහෙම නොවෙනවා නම් මේක ලෙඩක්. එහෙම නේනවනම් කණේ අමාරුවක්. ඒකට ස්පෙෂලිස්ට් කෙනෙක් ගාට යන්න. නමුත් මේක වෙන්නේ භාවනා කරනකොට විතරනේ. එහෙමනම් භාවනාවේ ප්‍රතිඵලයක් කියලා වාසියට තියාගෙන කරලා බලන්න. එතකොට Tamanට මේකේ මේ ඉක්මවන්න පුළුවන් ගතියක් විනිවිදින්න පුළුවන් ගතියක් එනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ විදිහට කෙරුවට පස්සේ ලැබෙන ප්‍රතිඵල ඉදිරිපත් කරන්න අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැන් මෙතන කමටහන පෙරමුණේ තබාගෙන සතිය පවත්වන මාහට පරයන්කේදී විනාඩි 5ක් පමණ යන විට කය නොදැනී යන තත්වයටපත් වේ. සිත නිද්‍රාවටපත් වී ඇති බවක් හැඟුණත් නොයෙකුත් දර්ශන චිත්‍රපටයක්සේ පෙනෙන්නට පටන් ගනී. නමුත් ආනාපානය ආනාපාන අරමුණේම සිත පවතී. අදිෂ්ඨාන වේලාව ළඟාවන විට නැවත කයේ වේදනා කැක්කුම් දැනෙන්නට පටන් ගනී. කලක් තිස්සේම මේ ආකාරයෙන් මේ తත්වය පවතී. මින් ඉදිරියට යා යුත්තේ කෙසේද? හිර වී ඇති සේයක් හැඟේ. කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි. හිරවීමකට වැඩිය හිර කරගෙන, ඒ කියන්නේ අදිෂ්ඨාන වේලාවක් කියලා නෑ. මේ වගේ වෙනවනම් තමයි තියෙන්නේ වැඩි වේලාවක් ඉන්න බලන්න. නිසා මේ අදිෂ්ඨාන වේලාව කියන එක කමටහනක තියෙන කතාවක් නෙවෙයි ඒක කෙනා දාගත් එකක්. ඒ නිසා අදිෂ්ඨාන කරන්න එපා. තමන දේරේ හිත සමාධිය යම් මට්ටමකට ආවට පස්සේ ඒක වේලාවකට පස්සේ ඒක හැලෙනවා. හැලෙනාට පස්සේ ආය ඇඟ පුරාම නොතිබිච්ච වේදනා නිකන් ඇඟට දිබි කොටක් කඩලා දැම්මා වගේ. එහෙම නැත්නම් පුපුරු ගහනවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ආපු ගමන් අර අච්චර ඉඳපු විවේකයක් මෙතන තියෙන අවිසිච්ච ගතියක් නිසා මහා ලොකු දිවි ලෝකේ ඉඳලා කෙලිම අපායට ගියා වගේ දැනෙනවා. නමුත් ටික වෙලාවක් ඉඳලා එකක් කියතොනේ යගේ අවිසිච්ච ගමන් ආනපන පේන්න පටන් ගන්නවා. ඒක ස්වභාවයි. tempat වෙලා ඉනකොට ආනපන පේන්නේ නැහැ. නැත්නම් assume මේ අවිස්සුනොත් ඒ හා සාපේක්ෂව ආනපන පේනවා. ඒකට බලන්න තියෙන්නේ මේ අවිසිලි ඇස්සේ යන්තම් ටිකක් එක්ක ඇඟපත හදාගෙන හරිබරි ගහිලා එහෙම නැත්තම් පොඩ්ඩක් වෙලා ඒ ඇවිසිච්ච ගතිය පොඩ්ඩක් තැම්පත් වෙලා ආය ආනපාන බැලුවොත් පුදුම හිතෙයි දෙවෙනි වතාවටත් ආයෙසර කරවාගෙම විවේක තැනකට යනවා. ගියාට පස්සේ පුදුම හිතෙනවා මේ ඊට ඉස්සලා හුඟා කැවිසිලා තිබුණා. දැන් විවේකයක් තියෙනවා. නමුත් ඉස්සරට වැඩි ඉක්මනට ආය ඇවිස්සෙනවා. ඉස්සර විනාඩි 20ක් 30ක් තියෙනවා දැන් විනාඩි 10න් පණින් ඇවිස්සෙනවා. ඊට පස්සේ ආයෙත් අච්චරම තරම් නැති වුණාට ආයෙත් නිකන් අපායට වටන වගේ තේනවා. කොහොමම තුන් හතර සැරයක් එක පරියන්කේ කිරුවොත් විතරක් තමයි තේරෙන පටන් ගන්නවා එnde end end end end ඇවිස්සෙන tempat වෙන ගතිය තියෙනවා. නමුත් ඇවිස්සීම ඉස්සල තරම් ඇවිස්සෙන්නේ නැහැ. tempat වෙන එකත් ඉස්සර තරම් tempat වෙන end end end end එක පරියන්කයක් ඇතුළත ඒ වගේ tempat වෙන ගතිය ඇවිස්සෙන ගතිය 10ක් 15ක් බලන්න පුළුවන් නම් මේක නඩු කියන දෙයක් නෙමෙයි මේක ස්වභාවයි. මේ පළවෙනි චක්‍රයේදී විශාල වෙනසක් ඇති වෙනවා. නමුත් යෝගාවචරය කවදා හරි දෙවෙනි තුන්වෙනි චක්‍ර වලට යන්න පුරුදු වුණොත් තේරෙන්න පටන් ගන්නවා මේ භාවනායේ මේරිච්ච ගතිය කියලා කියන්නේ මේ වගේ එක පරියන්කකෙදීම ඇවිසිලි මේ tempat වීම ඇවිසිලි tempat වීම තුන හතරක් බැලුවොත් එන්නේ එන්නේ එන්නේ භාවනාවට තල තුනක් වෙනවා. කොහොම හරි මේ ලකුණු ටික හොඳයි. උත්සාහ කරන්නේ මම මේක එක ජවනිකාවකින් එක හීනකින් අවදි වෙන හීනය නිින්දක් නෙවෙයි. හීන රාශියක් පේන්න අරින්න. චක්‍ර කීයක් කරක වෙන්න අරින්න යන්න යන්න යන්න තාල් පාන්නේ Taman අතටපත් වෙනවා. ඒ නිසා මේ කැඩිල්ල කැඩිල්ලක් විතර ගණන් ගන්න දේවා අදිෂ්ඨාන කරන්නත් එපා. භාවනාවට ස්වභාවයෙන් යන්න අරින්න ස්වභාවයෙන් ගියත් ඔය වැඩේ වෙයි. උනාට පස්සේ දෙවෙනි වතාවටත් නිින්දෙන් බුදියාගත්ත නිින්දෙන් ඇහැරිච්ච දරුවා අම්මා දන්නවනම් අමෝරාවෙන් ඇහැරියේ කියලා හේම කොටට තැම්පත් තට්ටු කරලා හේම ඒ ඒ පැදී පැදුරෙන් බුදි කරනවා. ඒතර දන්නවා ඉස්සර තරම නිින්ද ගියේ නැතුණා දැන් ටි විනාඩි 10කද ආයෙ නිදා ගන්නවා කියලා. ඉතින් ආයෙ නැගිටලා චරිචුරු ගානකොටම ගිහිල්ලා තට්ටු කෙරුවොත් ආයෙ නිදා ගන්නවා. අන්න ඒ වගේ එතනදීම ආයෙ tempatuක් ගන්න පුළුවන්. ඒක ගන්න නැතිකම තමයි මේ එක තැන්න ගිහිල්ලා ටැග් ගහිනවයි කියලා කියන්නේ. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක මේ භාවනාවේ හෝ පරියන්කේ නිමාව කරගන්න එපා. ඒ අවිසුණාට පස්සේ ආයෙ සරයක් tempat වීමකට ආනපානෙ මුල් කරගෙන බහින්ද එතකොට Tamanට මේ තියෙන අනිශ්චිත භාවයේ සකමසු බව වෙනුවට Tamanට තේරුම් අරගන්න පුළුවන් වෙනවා ඒ දෙවෙනි සැරේ කරනකොට තැම්පත් කරගන්නේ Tamanගේම ඥානෙ කමටහන් අරගෙන අනම්මන කරන ඒක තමයි ඊටම වැදගත් නිසා ඒක දිගට උත්සාහ කරන්න කියලා මතක් කරන්න පුළුවන් ලිඛිත ප්‍රශ්න එපමණයි දැන් අපි බලාපොරොත්තු කාලෙන් භාගේ කාලක් විතර ගිහිල්ලා තියෙනවා. තා තියෙනවා අපිට විනාඩි 40ක් විතර කාලයක් කාට හරි මේට අමතරව ඊයේදී උපදේශ පිළිබඳව හෝ සීලය පිළිබඳව හෝ විවස්ථා පිළිබඳව හෝ මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වෙලාවේ කතා කරන්න මොකද එහෙම කියන්නේ මේන් එළියට ගියාට පස්සේ දෙන්නේ කතා කරනවා දැක්කොත් ඒක මේ බාධාවක් කරදරයක් ඒ කෙනාට අපි යන්න කියන්න ඉඩ තියෙනවා මෙතන. අහනවනම් මෙතනදී අහන්න. එහෙම නැත්නම් අදාළ කෙනෙක් එක්ක විතරක් කතා කරන්න එක එකන ධර්ම සාකච්ඡා කරන්න එපා. එක එකන එකිනෙකාට කතා කරන්න යන්න එපා. එතකොට අපිට මෙතන ආයතනයක් නඩත්තු කරන්න අමාරුයි. ඒ නිසායි අපි මේ දවසකට මේ වගේ අවශ්‍යතාවෙන් දැන ගැනීම සඳහා කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඒක මේ වෙලාව හැටියට පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා හිටියා. අවසරයි පැහැදිලි මේක මේ මීට කලින් ඉදිරිපත් කරපු ප්‍රශ්න එක කොටසක් අපිට අතහැරනවා වගේ තේරෙනවා. ඉතින් මේ සඳහන් කරනවා මේ රූපවාහිනී ධර්මදේශනා ආරම්භන විටත් මේ කන් අගුල වැටීම සිදු වෙනවා කියන එක සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක ස්වභාවික නෙවෙයි සමාජයකට යනකොට එන ලකුණක් කියන එකයි මම ගත්ත අදහස. ඉතින් ඒක නිසා මේක හිත කරදර ගන්න කාරණා නෙවෙයි සුබ ලකුණකට ගන්න කියනවා. මගේ හිත නන්නත්තර වෙලා තිබුණේ ඇඟ ඇතුළට ඇවිල්ලා තියෙනද එතකොට තමයි මේ ඇඟේ වෙනද නොදැච්චිත සංනිවේදන හොඳට පේන්න පටන් අරගන්න ඒක කරදරයක් නෙවෙයි ඒක මේ දුක්ඛණ්ඩ කාරණාවක් නෙවෙයි මේ හිත අන්තරාවර්ත වෙච්ච එකේ ලකුණ. ඉතින් ඒක වාසියට තියාගෙන ඒ තියෙද්දි මේ කංග අගුළු වැටෙන එක බන හිමිට බාධාවත්ද නැත්නම් මේ විදිහට ඒක කනක වෙනසක් දැනීම කරගෙන යන ආනාපානට බාධාවත්ද කියලා බැලුවොත් විතරක් Tamanට ඒක සෞඛ්‍ය සම්බන්ධ විදිහට පාවිච්චි කරතයි. නිසා ඒක මට මේ මගේ අරුණ නෙමෙයි මං හිතන්නේ මන් දීපු උත්තරේ යම් ප්‍රමාණයකට මම මේකට සාකච්ඡා කරයි කියලා. හොඳයි මම ප්‍රශ්න නැතිද මං කැමති ප්‍රශ්න අහන්න මේ වැඩමුළුවට මේ වගේ නිවාසික වැඩමුළුවකට ඉස්සල්ලාම වගේ පැමිණිච්ච කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න කැමතියි මම. අත උසල සංඥාවක් කරනවා නම් ඒ කියන්නේ මේ ඉතිසලා මේ වගේ නිවාසික වැඩ කරලා නැහැ. ඉතින් කොහමඩක්වත් අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනා පැත්තෙන් බැලුවත් කමඨාන් සුද්ධ කිරීම පැත්තෙන් බැලුවොත් ඔක්කොම කල ඔක්කොම නවකයෝ කියලා තන තමයි වැඩ කරන්නේ. මුලින් ඉඳලා ආපු කටේට කියලා දෙන උපදෙස් තමයි දෙන්නේ. නමුත් වැඩි පිරිසක් අලුතෙන් අය ඉන්නවයි කියලා ඉන්නවද නැද්ද කියලා දැනගන්න එක මට ලේසි වෙනවා මේ භාවනා විශේෂයෙන්ම ධර්මදේශන දැන සූදානම් කරන වෙලාවේදී ඉතින් ඒක නිසා වැඩි පිරිසක් ඉන්නවා නම් නවකයෝ සමහර වෙලාවට අද 7 වෙනිදා 10 වෙනිදා විතර වෙනකොට නැවතත් අර මූලික උපදේශ මාලාවට අහුම්කම් දෙන්න වෙයි. ඒක ඇත්තට උංගා සාකච්ඡා වෙනවා. පළවෙනි දවසේම ඔක්කොම ඇහුණාට තේරෙන්නේ නැහනේ. ටිකක් භාවනා කරාට පස්සේ මේ මූලික ප්‍රශ්න වලට ඇත්තටම හැම එකටම වගේ මේ මූලික උපදේශ මාලාවේ තොරතුරු ලියවිලා තියෙනවා. නමුත් ඒක අහුල ගන්න පුළුවන්න්නේ යම් ප්‍රමාණයක් භාවනා කරාට පස්සේ. ඒ නිසා මේ පහසු වෙලාවක් බලලා අරවින්දගෙන් ඉල්ලීමක් අපිට කරන්න පුළුවන් මේ අවශ්‍ය ආයත මූලික උපදේශ ටික ආයසරයක් අහන්න පුළුවන් කැමැත්තෙන් ඉරි බලාපොරොත්තු වෙන ආයත විතර. හොඳයි ති විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේක සක්මන් භාවනාවට මේ පාවිච්චි කරන්න අද විශේෂ මතක් කිරීමක් කරන් තියෙන්නේ අර ගොඩනැගිලි කොන්ක්‍රීට් එක දාන වැඩේ කෙරෙනවා ඒක කෙරුණොත් සමහරට යන්ත්‍රෝපකරණ වල සද්ද ඇහි අපි ඒක ගණන් ගන්න අපේ භාවනාව කෙරෙනවා ඒක නිසා ඒගොල්ලන්ගේ අදහසක් තිබුණා මේ ධර්ම සාකච්ඡා කොණ්ඩක් දෙක වෙනකොට නැතකරනද ඒ වැඩේ පටන් ගන්නවා ඊගාවේ අපි කරන මේ අපිට තියෙන නැවත එකතු වෙන්න තියෙන්නේ තුනේ ඉඳලා හතර දක්වා පරියංග භාවනාවක් ඒකෙදි බොහෝ විට මේ යන්ත්‍ර සද්ද ඇහි ඒක අදට ඉවසන්න වෙනවා. ඉතින් මෙව හදනකොටත් ඒ සද්ද ආව නැහැ. ඉතින් මොනව කරන්නද? මේ හදනකොට සද්ද එනවා. ආධුනිකයන්ට මේක ප්‍රශ්නයක් වෙන්න තියෙනවා. මේ ටික වහලා ෆෑන්ස් එක දාගත්තාම එච්චර ඒක මේ තද බල ගෝසාවක් වෙන්නේ නැහැ. නෑ කියන්නත් බෑ. ඒක ඉවසලා කටයුතු කරන්නයි වෙන්නේ. එහෙමනම් වෙන අපිට සාකච්ඡා කරන්න දෙයක් නැත්නම් අපි මේකෙන් ධර්ම සාකච්ඡා නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වෙත්වා. කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් Thank you.